කාල වේලාව නම් ඉවර වෙගෙන යනවා මේ අරුණ මනතුංග මහත්මයාට තව ප්‍රශ්නයක් තියෙද? එහෙමයි ස්වාමින්වහන්ස මේ කෙටියෙන් කියන්න අපේ එක මහත්මියක් ඉස්සෙල්ලා මහත්මියක් ඉස්සෙල්ලා අර පැහැදිලි කරගන්න ඕන කියලා කිව්ව සමාධියේ ධානයේ වෙනස ඒක ස්වාමින්වහන්සේ කිව්වා හොඳට ඒ ඇරෙන්න තව අත්දැකීම් තුලින් ඒ කියන්නේ ඒ தත්ත්වයටපත් වෙන කෙනාගේ අත්දැකීම් වලදී ලැබෙන ඊටාම විශාල වෙනසක් නේද විශේෂයෙන්ම මුල් අවස්ථාවවලදී අර experiential level එක ඒ කියන්නේ තමන් අත්දකින ලෝකය අත්දකින ආකාරය එක පාරට shift වෙනවා එක පාරට වෙනස් වෙනවා ඒක ඒක හරිම අපූර්ව දෙයක් හැටියට එයාට තේරෙනවා ඒ කියන්නේ මම හිතන්නේ ඕකේ වෙන්නේ කාම ලෝකයේ ඉඳන් රූප ලෝක තත්වයට මනසපත් වෙනකොට අර shift එකක් වෙනවා නේද ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලිව තේරෙනවා එතකොට ඒකෙන් තේරුම් ගන්නත් පුළුවන් නේද මේක ධානයක්ද නැත්නම් සමාධි තත්ත්වයක්ද කියන එක. අන්න මෙහෙමයි දැන් එතන ඇත්තටම මේ එකපාරට shift වෙන ගතියකට වඩා එතන සිද්ධ වෙන්නේ දැන් කාමාවචර සිත් වලින්නේ ඒතනත්තා අපි හිතමු ආලෝක කසිනේ කියලා ආලෝක කසිනේ වඩන්නේ කාමාවචර කුසල සිත් වලින්. එතකොට ඒක එහෙම පුහුණු කරගෙන පුහුණු කරගෙන යනකොට ඔහු අර මේ ආලෝක කසිනේ නිමිත්ත දැන් කසිනේ දිහා බලන්නේ නැතුවම ඔහුට ආලෝක නිමිත්ත මතු කරගන්න පුළුවන්. එතකොට ඒකත් ඒතනත්තාගේ කාමාවචර සිතක්මයි. එතකොට එතන සමාධිය ප්‍රබල ඊට පස්සේ ඒ තුල නැවත නැවත ප්‍රගුණ කරනකොට ඔහුට කැමති විදිහට අර ආලෝකය හසුරුවමින් ඒකත් එක්ක ක්‍රීඩා කරන්න පවතින්න පුළුවන් වෙනවා. එතකොට තමයි ඒතනත්තා අර මේ ඒ නිමිත්ත මනවින් ග්‍රහණය කරගත්තා වෙන්නේ. ඊට පස්සේ අර අදිඨාන උට්ඨාන ආදී වශයෙන් ඒක නැවත නැවත පුහුණු කළාට පස්සේ තමයි අවශ්‍ය මට්ටමක ඒතනත්තට බොහෝ වෙලා පවතින්නට පුළුවන්. එතකොට ඒක එකපාරට shift වෙන ගතියක් නෙමෙයි එතන තියෙන්නේ අනුක්‍රමයෙන් ප්‍රගුණ කරන ගතිය. ඒ ප්‍රගුණ කිරීම මත තමයි ඔහුගේ කාමාවචර වූ ලෞකික කුසල්සිත මහග්ගත අර්පණාසිතක් තත්ත්වයටපත් වෙන්නේ. එතකොට අර්පණාසිත තමයි මහග්ගත හෝ ලෝකෝත්තර කියලා හඳුන්වන්නේ. එතකොට මේ මහග්ගත தත්වෙට හෝ ලෝකෝත්තර தත්වෙට එන්නේ අර ලෞකික වශයෙන් පුහුණු කරපු සිත අනුක්‍රමයෙන් පුහුණු කරලා පුහුණු කරලා එහි ශක්තිමත් අවස්ථාවකට ඒක එකවර සිද්ධ වෙන්නේ ඒක අනුක්‍රම ඔව්. ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සතිය වගේ කරනකොට ඒකල අර නිමිත්ත ඇති වෙලා එක්කෝ මොකක් හරි ආලෝකලා නිල් පාට හරි මොකක් හරි එක ඇති වෙලා ඊට පස්සේ ඒක තුලට එක පාට වැදගත්තට පස්සේ ඒක තුලට ගිලගත්තට පස්සේ එතකොට අර වගේ වෙනස ඇති වෙනව නේද ස්වාමීන් වහන්සේ? එහෙමයි ඒක එකපාරට නෙමෙයි සිද්ධ වෙන්නේ. නෙමෙයි නෙමෙයි. ඔව් ඒ කියන්නේ පුහුණු වෙලා පුහුණු වෙලා ඒක මේ shift වෙනවා කියලා කිව්වොත් එකපාරට කඩේක පයින්නවා හැබැයි. කඩේම පයින් එක තේරෙනව නේද? කඩේම පැනීම කියන එක අපිට තීරණය කරන්න වෙන්නේ රේඛාවකින් ඇඳලා නෙමෙයි. නෑ. කඩයිම කියන එක අපට තීරණය වෙන්නේ ප්‍රගුණතාවයත් එක්කලා. ඒ නිසා ඒතනත්තාගේ ප්‍රතිභාග නිමිත්ත මේකයි ඒ ප්‍රතිභාග නිමිත්ත අර්පණා தත්ත්වයට දැන්පත් වුණා කියන කාරණය තීරණය වෙන්නේ යෙදෙන චිත්තාංග අනුව. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ චෛතසික ධර්ම එකසිතක බලවත් වෙන්නේ. එතෙක් වේලාත් එයාට ඒවා ඇති වෙනවා නැවත නැවත. උස් පහත් වෙමින් ඇති වෙනවා. හැබැයි ඒවා ඊටාම සමතුලිතව සමබරව එකට ගොනු වෙලා එකම ශක්තියකින් යුක්තව වැඩෙන මට්ටමට එන්න ඒක ප්‍රගුණ ගන්න. දැන් උදාහරණයක් හැටියට මෙහෙම ගන්නකො. දැන් ඔන්න කම්බියක් උඩ හෝ කඹයක් උඩ ඇවිදින්න පුරුදු වෙනවා. ඒ පුරුදු වෙනකොට දැන් මොකද්ද ඔහුගේ පරිණත භාවයේ තීරණය කරන කඩයිම? ඒක අපිට එකපාරට මෙන්න මෙතනින් එහාට තමයි ඔහු මේක පරිණත වෙන්නේ කියලා කියන්න බෑ. නැවත නැවත පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරලා ලණුව ගැට ගහලා තියෙන තැන ඉඳලා අනිත් පැත්තට යනකම් වැටෙන්නේ නැතුවම යන්න පුළුවන් නම් අන්න දැන් ඔහු පරිණතයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ අතරතුරත් සමහර දවසක ඔහුගේ පුහුණුව දුර්වල වුණොත් ඔහු ඇද වැටෙන්නට පුළුවන්. ඒ අතරතුරේ. එතකොට ඒක අපිට එකපාරට මේ කඩයිම පැන්නයි කියලා පෙන්වන්න පුළුවන් තත්වයක් නෙමේ. ඒක නැවත නැවත පුහුණු කිරීමත් එක්ක බලවත් කරගත යුතු තත්වයක්. ඒ තත්ත්වයක් හදිසියෙ වැටෙන්න පුළුවන්. මොකද ඒක ස්ථාවර නැති නිසා. එම වැටෙන්නේ නැති තත්ත්වයටපත් වෙන්නේ ලෝකෝත්තර භාවයටපත් වුණොත් විතරයි. එතනින් එහාට ආය වැටෙන්නේ නැහැ. ස්වාමීනාගේ සිත ධානා මට්ටමේ තිබුණා වුණත් ඕන වෙලාවක දුබල වෙන්න පුළුවන්. ඒ මොකද අර හැම කඩයිමක් පහු කරලා දැන් ඔහු මෙතනයි ඉන්නේ කියන තත්වයක් නෙමෙයි. ඒ පරිණත භාවයේ පුහුණුව මතයි ඒතනත්තා ඒ මට්ටමේ රැඳී සිටින්නේ. එහෙමයි ස්වාමීනාස මම අදහස් කරේ දැන් මේ වැටෙන ඒවා ඔක්කොම වෙන්න පුළුවන් පුහුණුවෙන් අතන ධානසිතටපත් වෙනකොට ඒ කියන්නේ ඒවා පුහුණුවක් කරලා තමයි එතෙන් එන්නේ. ධානසිතටපත් වෙනකොට එයාට පැහැදිලිව තේරෙනවා සමාධිසිතේදී වඩා අර එක්ස්පීරියන්ෂියල් ලෙවල් එක. ඒ කියන්නේ මොකද්ද අර ප්‍රීතිය විතරක් නෙවෙයි Taman අත්දකින ලෝකයේ වෙනස් වුණා කියන දෙයක් තේරෙනවා. එහෙම එහෙම කියන්න බෑ හැමෝටම ඒක එහෙම වැටහෙනවා කියන්න බෑ එයාට තමන්ගේ චිත්තාංග පැහැදිලි කරගන්නට තරම් ප්‍රත්‍යවේක්ෂා නුවණක් තියනවා නම් එහෙම වැටහෙන්න පුළුවන්. නැතිනම් ඒතරත්තාට ඒක ඒක මොකක්ද ඒ தත්ත්වය කියලා හරියටම පැහැදිලි නැත ඒ தත්ත්වය අත්දකින්න අත්විඳිනවා එතකොට ඒක ගුරුවරයා විසින් පැහැදිලි කරලා දෙන්න සිද්ධ වෙනවා. ඔබ දැන් මේක තව ප්‍රතිවීක්ෂා කරලා බලන්න මේ මේ ගුණාංග තියද කියලා. එතකොට ඔහුට වැටහෙන්න පුළුවන්. දැන් මුල් අවස්ථාවේදී ඒක එක පාට මේ தත්ත්වයට අවතීර්ණ වෙනකොටම හැම දිනාටම මෙහෙම වැටහෙනවා කියලා කියන්න බෑ. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.